සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං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 තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්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 මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන කාරණාව මුල් කරගෙන මේ වෙනකොට ධර්මදේශනා දෙකක් සිදු කරලා තියෙනවා. අද සිදු කරන්නේ එහි තුන්වෙනි දේශනාව. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කීවේ මුල් දේශනා දෙකින්මත් පැහැදිලි කළා. මේ ශාසනයට ඇතුළත් වෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔහු විසින් අත්හල යුතු කාරණා 10ක් තියෙනවා. ඒ තමයි දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඔහු විසින් පිළිගත යුතු කාරණා 10ක් තියෙනවා. ඒ තමයි දසවස්තුක සම්මාදිට්ඨිය. හරියටම මේක දරන්න පුළුවන් කෙනාටයි පිළිගන්න පුළුවන් කෙනාටයි බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. හරියටම පින්කමක් කරලා බොහෝ කුසල් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරන්න යෙදුනා අත්ති දින්නම් කියන පළවෙනි කාරණාව, අත්ති ඉට්ටම් කියන දෙවෙනි කාරණාව, අත්ති හුතං කියන තුන්වෙනි කාරණාව, එහෙනම් හතරවෙනි කාරණාව අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ කියන කාරණාවෙත් අපි කොටසක් සාකච්ඡා කරන්න යෙදුනා. පහුගිය දේශනාවේ. ඒ දේශනාව නතර කරපු තැන ඉඳලා මේ හතරවෙනි සම්මා දිට්ඨිය සාකච්ඡා කරගෙනම අපි ඉස්සරහට යමු. අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ මේ ලෝකේ කෙනෙක් ජීවත් වෙනකොට තමන් කරන්නා වූ හොඳ දේවල් වල අපිට විපාකයක් තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒක සම්මාදිට්ඨිය. අපි කරන නරක දේවල් වල අපිට නරක විපාකයක් තියෙනවා. ඒකත් සම්මාදිට්ඨියක්. අත්ති සුකට දුක්කටානං අපි කරන සැප දුක් වල නැත්නම් අපි විඳින මේ සැප දුක් වල ඒ දෙයට හේතු වෙච්ච පෙර කර්මයක් නැත්නම් මේ ජීවිතේ කරපු කර්මයක් තියෙනවා කියන එක පිළිගන්න ඕනේ. එහෙනම් කුසල කර්ම පිළිබඳව අපි පහුගිය දේශනාවෙන් ටිකක් සාකච්ඡා කරන්න තියදුනා. සුඛ සාමණේරයන්ගේ කාරණාව එදා තිබිච්ච දක්ෂිනා විභංගය අන් ඒ කරුණු ටික අපි සාකච්ඡා කරන්නට යෙදුණා. සුක සාමණේරයන් වහන්සේ අතීතයේ මේ බත් වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරපු හැටි. තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරලා ලබාගත් කෑම වේලෙන් එක බත් සරලුවක්වත් දිව අග තියලා රසවත් බලන්නේ නැතුව පසේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා මේ මුළු දානි පිඟාන තමන්ගේ ආහාර පිඟානම දන් දුන්න කතාව. අපි සාකච්ඡා කරමින් හිටියේ. ඊළඟට පින්නතුනේ මේ ලෝකයේ මේ අපි කරන හොඳ සහ නරකවල විපාක තියෙනවා කියන කාරණාවයි මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ කර්මයේ සහ විපාකය ගැන. මේ කාරණාව අපි හරියටම දරනවා නම් අපි ජීවත් වෙන ලෝකේ කොච්චර ලස්සන වෙයිද? සුඛ සාමණේරයන් වහන්සේ එදා බත් බැලය හැටියට හිටපු කාලේ. ඒ කියන්නේ බොහොම ඈත අබුද්ධෝත්පාද කාලයේ. බත් වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්න ඉදිරිපත් වෙච්ච නිසා මිනිස්සු නමක් තිබ්බ බත් බැලය කියලා. තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරලා Tamanට හම්බ වෙච්ච කෑම පිඟාන පසේ බුදුරජාණන් වහන්සේට බත් ඇටයක්වත් ඉතුරු නොකර දන් දුන්න නිසා සිටු තනතුරක් හම්බුණා. සිටුවරයා තමන්ගේ ධනස්කන්ධයෙන් භාගයක් දුන්න ගන්ධක සිටුවරයා. රජ්ජිරුවන්ට ඒක ආරංචිලා රජ්ජිරුව සිටු කියන තානාන්තරයත් එක්ක තව බොහෝ භවෝග සම්පත් දුන්නා. එදා බට්ටික පූජා කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ භාගයක් පිළිගන්නකොට ඇති කියලා අත වැහුවා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි මට මෙලවින් සංග්‍රහයපා. පෙර දන් දුන්නේ නැති හින්දා තමයි මම මේ බත් වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් දුක් විඳි. නිවන් දක්නා ජාති දක්වා මෙවන් ප්‍රණීත භෝජන මුළු සංසාර ගමනේම ලැබෙන්නේ මේක මට අනුකම්පාවෙන් පිළිගන්න. ඒ කියන්නේ හොඳ විශ්වාසයක් තිබුණා මේ දානේ ටික පූජා කරාම මට සසර පුරා ආහාර හිග වෙන එකක් නෑ කියලා. එතකොට අපේ දක්ෂිනා විභංගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගුණවතුන් උදෙසා දන් දෙන එකේ සීමාව කියන්න බෑ. එහෙනම් මේ දානේ පූජා කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේට කොච්චර කාලයක්ද මේ ආනිසංසය විපාක දෙන්නේ කියන කාරණාව සඳහන් කරන්න බැරි නිසා සඳහන් කරලා නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් අපිට තේරෙන්නේ නැහැ ඒක සඳහන් කළාට. එහෙමනම් එදා අබුද්ධෝත්පාද කාලයක ඒ පුද්ගලයා මේ දානීය විපාක තියෙනවා කියන කාරණාව පිළිගත්තා. එහෙනම් පින්නතුනි මේ කාලේ මොන කාලයක්ද? මේක බුද්ධෝත්පාද කාලයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක්. පින පව හොඳ නරක පිළිබඳව මිනිසුන්ට අපූර්වට විස්තර කරලා දීලා තියෙන කාලයක් මේක. එහෙනම් ඒ අපි කරන හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක තියෙනවා කියන කාරණාව හරියටම දරනවා නම් මිනිස්සු පන්සිල් කඩයිද? එහෙමනම් අපිට ඒ කාරණාවෙන්ම මොකද්ද වැටහෙන්නේ? මිනිස්සු තවම හරියට මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඇතුළට ඇවිල්ලා ඇවිල්ලා නැහැ කියන එක. එහෙම කල්පනා කරාම ඒක බෞද්ධකමටත් හානියක් නං. ඒ කියන්නේ සැබෑම බෞද්ධයෙක් බවට පත් වෙන්න නම් මේ කාරණා 10 හරියටම පිළිගන්න ඕනේ. එහෙනම් තාම අපි ඒක පිළිගත්තේ නැහැ කියලා කියන්නේ තාම හරියටම බෞද්ධ වෙන්න අපිට බැරි වුණාද කියන ප්‍රශ්නයක් එනවා. ආන් ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ යමක් වැරදි කියලා දේශනා කළා නම් එපා කියලා දේශනා කළා නම් ඒක අකුසල් සහිතයි කියලා දේශනා කළා නම් ඒක එහෙම්මම එහෙම්මම බැහැර කරන්න. ඉතින් එහෙමනම් අපි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් කොහොම විපාක ලැබෙනවද? ප්‍රාණඝාතය කරනවා නම් කොහොම විපාක ලැබෙනවද? හොරකමෙන් වළකින එක කොහොමද? හොරකම් කරන එක කොහොමද? වැරදිකාම සේවනයෙන් වළකින එක කොහොමද? වැරදිකාම සේවනයේ යෙදෙන එක කොහොමද? බොරු කියන එකේ විපාක මොනවද? බොරුවෙන් වළකින එකේ විපාක මොනවද? සුරා පානය කරන එකේ විපාකයෙන් මොකද්ද? සුරාවෙන් වළකින එකේ විපාකයෙන් මොකක්ද? මේ දෙක වෙන වෙනම අපිට අපූර්වට පැහැදිලි කරලා දීලා තියෙනකොට තාමත් අපි මේ සිල්පද පහ උල්ලංඝනය කරනවා කියලා කියන්නේ මෙයට විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගන්නේ නැහැ කියන කාරණාවද. එහෙම නැත්නම් සසරට බය නැති හින්දාද? ඒක පිළිගන්න ඕනේ නැති හින්දාද? ආන් ඒ කර්මයයි ඵලයයි පිළිගන්නේ නැති නිසා අපේ රටේ දවසින් දවස හොරකම් වැඩි වෙනවා. දවසින් දවස අල්ලස් වැඩි වෙනවා. දවසින් දවස දූෂණ දවසින් දවස භීෂණ අපරාධ එන්න එන්න වැඩි වෙන ස්වභාවයක් පේනවා මිසක් අඩු වෙන ස්වභාවයක් පේන්නේ නැහැ. එහෙනම් අපි කරන දේවල් වල විපාක තියෙනවා කියන කාරණාව ඒ තරමටම පිළි අරගෙන පිළි අරගෙන නැහැ. ඊළඟට පින්නතුනේ අපේ පාසලක් ගැන කල්පනා කරලා බැලුවොත් විශ්වවිද්‍යාලයක් ගැන කල්පනා කරලා බැලුවොත් ඒ දරුවෝ පිළි අරන් තියනවාද මේ හොඳ නරක කියන දේවල් වල විපාක තියෙනවා කියලා. එහෙම පිළි අරගෙනත් නැහැ. එහෙම පිළිගත් අය ඉන්නවනම් ඉන්නේ බොහොම අතලොස්සයි. පාසල් පද්ධතිය ගැන කල්පනා කරලා බැලුවොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ දවසින් දවස දවසින් දවස සංවර්ධනය වෙන බවක් අපේ පාසල් වල පේන්න තියෙනවාද? ගොඩනැගිලි නම් සංවර්ධනය වෙනවා. නමුත් එහි අධ්‍යාපනය ලබන අයගේ ආධ්‍යාත්මීය සංවර්ධනයක් තියෙන බව පේන්නේ පේන්නේ නෑ. දවසින් දවස පරිහානියටපත් වෙන ස්වභාවයක් තමයි දකින්නේ. ඇයි ඒ? කර්මයන්ගේ විපාක තියනවා කියන කාරණාව හරියටම පිළි අරගෙන නැහැ. පිළිගන්න සූදානම් නැහැ. මේ වැරද්ද කරලා බෑ. ගුරුවරුන්ට එරෙහි වෙලා බෑ. ගුරුවරුත් එක්ක එකට එක කියලා බෑ. ගුරුවරයාට විරුද්ධව කටයුතු කරලා බෑ. මං අනාගතේ බලාපොරොත්තු වෙනෝ නම් ඉහළ තනතුරකට යන්න. මට පුළුවන් දෙතෙන්ට යන්න නිකම්ම. වෛද්‍යවරු නිර්මාණය වුණේ, ඉංජිනේරු නීතිඥයෝ බිහි වුණේ, තවත් වෙනත් මහා ප්‍රඥයෝ බිහි වුණේ ගුරු ඇසුරක් තිබුණ නිසා. එතකොට තමන් එතෙන්ට අරගෙන ගියපු ගුරුවරයාට අපි කොහොම සලකන්න ඕනේද? පිළිතුරේ අතීතය ගැන කල්පනා කරන්න. අහිංසකට දිශාපාමොක් ආචාර්යවරයා සඳහන් කළා ඔබට ශිල්ප උගන්වලා ඉවරයි ගුරු පඬුරු දීලා යන්න පුළුවන් කියලා. මොනවද ගුරු පඬුරු හැටියට ඉල්ලුවේ? මිනිස්සු 1000ක් මරලා ගුරු පඬුරක් දෙන්න කිව්වා. කවුද ඒක කීවේ? Tamange ගුරුවරයා. ගුරුවරයා කියනවා නම් මිනී මරන්න උනත් යෙදෙනවා. මුලින් කීවා ස්වාමීනි මම අහිංසක කියලා කුලයක ඉපදිච්ච කෙනෙක්. මැස්සෙක් මදුරුවෙක්වත් මරා ගන්න බැරි මම කොහොමද මිනිහෙක් මරන්නේ? ඒ වෙලාවේ ගුරුවරයා සඳහන් කළේ ඔබට ඒ වැඩේ කරන්න බැරි නම් ඔබට ශිල්ප පිහිටන්නේ නැහැ කියලා. එහෙනම් ස්වාමීනි මට ආයුධ දෙන්න. ගුරුවරයා කියනවා නම් මිනි මරන්නම් කියලා ඉදිරිපත් වෙනවා. ඒ තරම් පුදුම ගුරු ගෞරවයක් තිබුණේ. ගුරුවරයා කියනවා නම් මිනි මරනවා. නමුත් අද ගුරුවරයා මොකක් හරි කියහම ඒකට කීයක් දේවල් කරන්න අපි ඉදිරිපත් වුණාද? ගුරුවරයාට කොයිතරම් නම් හැදුවද? ගුරුවරන්ට කොයිතරම් චෝදනා කළාද? ගුරුවරුන්ට කොයිතරම් අපහාස කළාද? මේ මේ කාරණත් එක්ක මේ කර්මයේ සහ විපාකය පිළිබඳව පිළිගන්න ස්වභාවයක් පේන්න නැති බව අපි අපි දකිනවා. එහෙමනම් ඒගොල්ලන්ට ඒක ඉගැන්වුවේ නැත්තේ, පුරුදු කෙරුවේ නැත්තේ, ඒ තියෙන පින්නතනේ අපේ ධහම තාම ඇඟට ඇවිල්ලා නැති හින්දානේ. එහෙමනම් අපිට කියන්නේ බෞද්ධ කියලා. අපි බෞද්ධ කියලා කියහම හැබැයි බෞද්ධයෙක් වෙන හැටි මේ සාකච්ඡා කරන්නේ. අපි හිතන්නකෝ අපි බෞද්ධ උනේ කොහොමද කියලා. අපි බෞද්ධ වෙච්ච විදිහක් තියෙන්න ඕනේ. අපි බුද්ධඝමී කියලා කීවට අපිට බුද්ධඝමී ගැන්නුවේ කවුද? අපේ රටේ බුද්ධඝමී කියලා කියන අයට බුද්ධඝම කියලා දුන්නේ කවුද? අපි හිතන්නකෝ ඒ වැඩි හිටියන්ට දරුවන්ගේ අම්මට තාත්තට ඒ අම්මට තාත්තට ඒ අයගේ දෙමව්පියෝ බුද්ධඝම ඉගෙනුවාද? ඒගොල්ලෝ බුද්ධඝම ඉගෙනුවෙත් නැහැ. එතකොට ඒ දෙමව්පියන්ට ඒගොල්ලන්ගේ අම්මා තාත්තා නැත්තම් අපේ කිරියම්මා කිරියත්තා අපේ අම්මට තාත්තට බුද්ධ ධර්ම උගන්වලත් නැහැ. අපේ දෙමව්පියෝ අපිට බුද්ධ ධර්ම උගන්වලත් නැහැ. වෙන වෙන දේවල් අපිට ඉගැන්නුවා. වෙන වෙන ශිල්ප ශාස්ත්‍ර අපිට ඉගැන්නුවා. වෙනත් දේවල් ඉගැන්නුවා මිසක් බුද්ධ ධර්ම ඉගැන්වුවේ නැහැ. කර්මය සහ ඵලය පිළිබඳව ඉගැන්වුවේ නැහැ. ඒ නිසා කර්මය සහ ඵලය දරන අය පිළිගන්න අය ඒ කර්මයන්ගෙන් ඈත් වෙන අය පාපයෙන් වැළකීලා කුසල් කරන අය එන්නේ එන්නේ එන්නේ සමාජයේ අඩු වෙනව වෙනුවට වැඩි වෙමින් පවතිනවා. එහෙම වුණේ කර්මයන්ගේ විපාකයක් ඇත කියන එක හරියටම පිළිගන්නේ නැති හින්දා. අත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ. ඔබ කරන සැප දුක්වල අනිවාර්ය විපාකයක් තියෙනවා. ඔබ විඳින සැප දුක්වල අනිවාර්ය විපාකයක් නැත්තම් එහෙම සැප දුක් විඳින්න හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. එනතනේ කර්මය පිළිබඳව පැහැදිලි කරන තැන සඳහන් කරනවා අපි කෙනෙකුට කරන දේම අපිට ඒ විදිහටම විපාක දෙනවා කියලා. කරන දේම විපාක දෙනවා කියලා කිව්වේ හරියට මේ ඡායා පිටපතක් වාගේ. අපි කෙරුවේ මොකද්ද? ඒකමයි හම්බ වෙන්නේ. අපි කාට හරි ගහලා මැරුවොත් අපිට සංසාරේ ගුටි කාලම තමයි මැරෙන්න වෙන්නේ. තලලා මැරුවොත් තැලිලා මැරෙන්න වෙනවා. වස ගහලා මැරුවොත් අපිටත් වස කාලම මැරෙන්න සිද්ධ වෙනවා. ඇනලා මැරුවොත්, කපලා මැරුවොත්, පුච්චලා මැරුවොත් ඒක සංසාරයෙන් අපිට එන්නේ එහෙමම තමයි. මේ මේ කාරණාව හරියටම දරනවා නම් මදුරුවාට ගහන්න යනකොට මතක් වෙනවා මටත් දවසක මේ වාගේ පාරක් වැදිලා මැරෙනවා කියලා. කර්මයයි ඵලයයි දරනවා නම් තත්පරයකට පහළ වෙන සිත් ප්‍රමාණය මෙච්චරක් කියලා කියලා ඉවර කරන්න බැරි තරම්. ආන්ගේ පහළ වෙන කෝටි ප්‍රකෝටි ගණන් සිත් අතර විපාක සිත් කියලා කොටසක් තියෙනවා. එතකොට මේ කෝටි ප්‍රකෝටි ගණන් අතර ලක්ෂ ගණන් විපාක සිත් පහළ වෙනවා. අර මදුරුවාගේ ඇඟ උඩට අත උස්සලා පාත් කරනකොට පහළ වෙච්ච විපාක සිත් ගානක තරමට අපිට තැලිලා මැරෙන්න වෙනවා. ආන් ඒකයි සංසාරේ තියෙන භයානකත්වය. එක්කෙනෙක් තලහම එකපාරක් තැලෙනවා නම් කමක් නැහැ. එක්කෙනෙක් තලහම අපිට සිය දාස් ගණන් වාරවල තැලෙන්න සිද්ධ වෙනවා. ඒකෝට අපි ওই මෝටින් වාගේ දේවල් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන්නේ වසනේ. කැරපොත්තන්ට ඌනන්ට නොඑක් සත්තුන්ට වස හිණක කරන්නේ භූමින්ට ඒගොල්ලෝ මැරෙනවා ඒකෙන්. එහෙනම් අපිට සංසාරේ දවසක වස කාලා තමයි, වස වැදිලා තමයි, විස වැදිලා තමයි මැරෙන්න වෙන්නේ. ඒ විපාකය. ඒකට කරුණු කාරණා මේ පිටකේ පුරාම තියෙනවා. අපි පින්නතුන්ට මතකයි අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ රහත් වෙලා අන්තිම ජීවිතෙත් ඇටකෝටු අබෑට තරමට කුඩු වෙනකන් හොරුන්ගෙන් පහර කාලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. මොකද සාංශාරික කර්මය පෙර ඈත භවයක තමන්ගේ අම්මයි තාත්තයි කැලේට ගෙනහිල්ලා අතරමං කරලා ඒ දෙන්නට පොල්ලක් කඩාගෙන ඒ තරම්ම පහර දුන්නා. දෙමව්පියෝ කෑ ගහනවා අපිට ගැහුවට කමක් නැහැ. අපේ පුතාට යන්න දෙන්න කියලා. ඇස් පේන්නේ හොරු ගහනවා කිය කිය තමයි ගහන්නේ. නමුත් පුතාට යන්න දෙන්න කියලා දෙමව්පියෝ කෑ ගහනවා පුතා තමයි එහෙම කියන මව්පියන්ට ගහන්නේ. බිරිඳගේ ඉල්ලීම නිසා. නමුත් උන්වහන්සේට සංසාරේ ඒ විපාකේ එහෙම්මම ඇවිල්ලා නිවන් දැකපු මේ ආත්මෙත් ඒ විපාකේ එහෙම්මම විපාක දුන්නා. අපේට මතකද පූතිගත්ත තිස තෙරුන් වහන්සේ අන්තිමට පුදුම විදිහට අසරණ වුණා. අබෑට වාගේ බිබිලියෙන්න පටන් ගත්තේ. ඒවා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා පුපුරලා ලොකු තුවාල හැදිලා සැරවි වැක්කිරි වැක්කිරි ඉඳලා කවුරුවත් උපස්ථාන කරන්න එන්නේ නැහැ. අන්තිමට ඇටකොටුත් බිඳුනා. දැන් උපස්ථාන කරන්න උස්සන්න පෙරලන්නවත් බෑ. ඇටකොටු හිටන් පුපුරලා අන්තිමට දාලා ගියා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දැකලා නමුත් උන්වහන්සේට සසරින් මිදෙන්න පින් තියෙන බවක් දැනගෙන එතෙන්ට බුදුරජාණන් වහන්සේ වැඩලා උණුපැන් පිළියෙල කරවලා ඇඳ පිටින් මෝසවගෙන ගිහිල්ලා සෝදලා පිරිසිදු කරලා සිවුර අඳනේ හොදලා වන්ලා මේ තුවාල වලට තියෙන අපද්‍රව්‍ය කුණු සැරවලි ඔක්කොම හොදලා පිරිසිදු කෙරුවාම උන්වහන්සේට දැනුනේ පුදුම සනීපයක්. භාග්‍යතුන් වහන්සේ වේලන්ද දාලා තිබිච්ච අඳනේ ගෙනල්ලා අඳවල, සිවුර ගෙනල්ලා පුරවලා, හොදලා ඇඳ මත තියලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අවසානයේ තිස්ස තෙරුන් වහන්සේ රහත් වුණා. නමුත් තිස්ස තෙරුණෝ අර විදිහට කාලයක් දුක් විඳේයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද සංසාරේ කරපු කර්මය කියලා. ඒ කර්මය තමයි ඒ කාලේ මේ කුරුළු මස් විකුණන වැද්දෙක්. බොහෝ කුරුල්ලෝ අල්ලගෙන එනවා. අල්ලලා මිනිස්සුන්ට මරලා කුරුළු මස් දෙනවා. අල්ලගෙන ආපු කුරුල්ල ඔක්කොම ගේන්නේ මරලා නෙමෙයි. අල්ලලා තටු කපලා මේ කකුල් දෙක තලනවා. එතකොට කුඩු කරනවා. කුඩු කරලා තියාගන්නවා. එතකොට මැරිලා නැති හින්දා මස් නරක් වෙන්නේ නැහැ. නමුත් අතපය කුඩු කරලා තටු කරලා හින්දා ඉගිල්ලෙන්න බෑ. සංසාරේ එහෙම කර කර කුරුළු මස් විකුණපු නිසා නොඑක් ආත්මවල අපායවල වල දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා පැවිදුණත් ඒ කර්මයේ විදිහටම විපාක දුන්නා. එහෙනම් අපි කරන දේවල් වල විපාකය අපි කෙරෙහි ඒ විදිහටම ඒ විදිහටම එනවා. ආන් ඒක පිළිගන්න එක සම්මා දිට්ඨියක්. ඒක නොපිළිගැනීම මිත්‍යා දෘෂ්ටියක්. එතකොට අපි සඳහන් කළා පාසල් පද්ධතිය මේක නොපිළිගන්න නිසා කොයිතරම් අඳුරු වගාදයකට යනවද? අපි කාර්යාල පිළිබඳව කල්පනා කරලා බැලුවොත් කාර්යාලයකට ගිහිල්ලා වැඩක් කරගන්න කටයුතු කරන්න ගියහම සාමාන්‍ය මිනිස්සු මොන තරම්නම් අපහසුතාවයකටපත් වෙනවද? කොයි තරම්නම් රස්තියාදුවකට ලක් වෙනවද? නමුත් පොඩි අල්ලසක් එහාට මෙහාට හුවමාරු වෙනවනම් ඒ වැඩේ බොහෝම ඉක්මනට කෙරිලා ළඟටම එනවා. නමුත් ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මේ අල්ලස් ගැනීමේ සාංශාරික විපාකය? නිරයට ගිහිල්ලා ඉපදිච්චාම අසූචි තමයි අනුභව කරන්න තියෙන්නේ. නමුත් මෙහෙම කරුණයක් තියෙනවා කියන එක පිළිගන්න සූදානමක් සූදානමක් නැහැ. ඒ කියන්නේ තාම හරියට සම්මා දිට්ඨියට ඇවිල්ලා නැහැ. මේ කාරණාවේ පස්වෙනි එක අත්ති අයං ලෝකෝ මෙලොවක් ඇත. සමහර කෙනෙක් මෙලොවක් නැත කියලා කියන අය එහෙම අයත් ඉන්නවා. පින්නතනේ අපේ ලෝකෙට වඩා සැප තියෙන තවත් ලෝක තියෙනවා. කවුද එහෙම දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ. අපිට සමාන සැප තියෙන ලෝකත් තියෙනවා. අපිට වඩා දුක් විඳින ලෝකත් තියෙනවා. තේරුණාද ඒකට කාරණාව? අපිට සමාන සැප විඳින අයත් ඉන්නවා. අපිට වඩා දුක් විඳින අයත් ඉන්නවා. අපිට වඩා සැප විඳින අයත් ඉන්නවා. එතකොට ඒ අපිට වඩා සැප විඳින අපි හා සමාන සැප විඳින ලෝකවල ඉන්න අය හැමදාම ඒ ලෝකවලට වෙලා ඉන්නවද? ඒ ලෝකවල ජීවත් වෙන අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. මැරිලා ඒන් චුත වෙලා සමහර අය ඒ හිටියට වඩා බොහොම දුක්ඛිත තැන්වල ඉපදෙනවා. සමහර අය ඊට සමාන තැන්වල ඉපදෙනවා. සමහර අය අපේ ලෝකේ ඉපදෙනවා. එතකොට අපට පිටින් ඉන්න ලෝකවල අයට මැරිලා ඉපදෙන්න ලෝකයක් තමයි අපේ ලෝකය. වෙනත් ලෝකවල ඉන්න අය ඒ ලෝකවලින් මැරිලා ඇවිල්ලා මේ ලෝකේ ඉපදෙනවා. අත්ති අයං ලෝකෝ. එතකොට මෙලොවක් ඇත. එතකොට මේ ලෝකේ ජීවත් වෙන ඔබයි මමයි මැරිලා මෙහෙම ආයෙ උපදිනවද? මේ මනුස්ස ජීවිතයක් අරගෙන මේ විදිහටම එහෙම වෙනවා නම් වෙන්නේ ඊටාම කලාතුරකින්. හැබැයි අපි මෙහෙන් මැරිලා සක්වලවල් ගණන් ඈත වෙනත් ලෝකවල උපදින්නත් පුළුවන්. වැසිකිලි වලවල් වල උපදින්නත් පුළුවන්. කුණු කාණු වල ඉපදෙන්නත් පුළුවන්. සාගරපතුල ඉපදෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝකයන්ටත් පුළුවන්. බ්‍රහ්ම ලෝකයන්ටත් පුළුවන්. සතර ආපායේ උපදින්නත් පුළුවන්. එහෙනම් මේ ලෝකේ ඉන්න අයට මැරිලා ගිහිල්ලා උපදින්න වෙනත් ලෝකයක් තියෙනවා. ඒ ලෝකවල ඉන්න අයට මැරිලා ඇවිල්ලා උපදින්න අපේ ලෝකේ තියෙනවා. එහෙනම් අත්ති අයං ලෝකේ ලෝකෝ මෙලවක් ඇත. අත්ති පරෝ ලෝකෝ පරලොවක් ඇත. ඒක සම්මාදිට්ඨිය. සමහර අය නම් කියනවා මොනවා කෙරුවත් කමක් නැහැ ආයෙ උපදින්නේ නැහැ කියලා. සත්‍ශාස්ත්‍රෝරු වාගේ අයත් එහෙම කිව්වා. ණයට අරන් හරි ගිතෙල් කණ්ඩ ආයෙ උපදින්නේ නෑ සැප විඳින්නේ. ආයෙ උපදින්නේ නැත්තම් කොච්චර හොඳද? මේ ඔක්කොම දුක් විඳින්නේ ඇයි? ආයෙ උපදින්නේ නැති තැනකට යන්න. ඉතින් ඒක නිකම්ම වෙනවා නම් මෙච්චර දුක් විඳින්න වෙන්නේ වෙන්නේ නෑ. එහෙනම් පස්වෙනි කාරණාව අත්‍ය අයං ලෝකෝ, හයවෙනි කාරණාව අත්‍ය පරෝ ලෝකෝ. හත්වෙනි කාරණාව අත්ති මාතා. අම්මා කියලා කෙනෙක් ඇත. අටවෙනි කාරණාව අත්ති පිතා. තාත්තා කියලා කෙනෙක් ඇත. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක කියන්න දෙයක්ද කියලා. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් දෙක අපි හැමෝම දන්නවනේ කියලා. දන්න බව ඇත්ත. නමුත් අත්තිමාතා අත්තිපිතා කියන කාරණාව මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න සම්පූර්ණ කරන කාරණා 10න් දෙකක් බවට පත් වෙලා මෙතෙන්ට ආවේ මොන තරම් වටිනාකමක් මේ වචන දෙක ඇතුලේ තියෙන නිසාද මොන තරම් විශේෂත්වයක් මේ වචන දෙක ඇතුලේ තියෙන නිසාද අම්මා සහ තාත්තා මව්පියෝ කියලා කියන්නේ අපේ ජීවිතේ දීපු අය මේ ලෝකේ අපිට හම්බෙච්ච වටිනාම සම්පත මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් අපිට හම්බ වෙලා තියෙන වටිනාම වස්තුව තමයි අපිට ලැබිච්ච අපේ ජීවිතේ. මේ ලෝකේ අපි වැඩියෙන්ම ආදරය කරන වස්තුව මොකක්ද කියලා ඇහුවොත් ඒ වෙන කිසි දෙයකට නෙමෙයි හැම කෙනෙක්ම වැඩියෙන්ම කැමති තමන්ගේ ජීවිතේට. හැමෝම කැමති තමන්ට. එතකොට මම එච්චර කැමති නම් මගේ ජීවිතේට මේ ජීවිතේ මට දුන්නේ කවුද? අම්මා තාත්තා. කුස ඇතුලේ ඉන්නකොට මරලා දාන්න පුළුවන්කමක් තිබුණේ නැද්ද? තිබුණා. දී කරලා දාන්නත් තිබුණා. ගබ්සා කරලා කපල කපල එළියට ගන්නත් තිබුණා. මේ කතා කරන තප්පරෙත් මේ ලෝකේ එහෙම දේවල් දාස් ගණන් වෙන්නේ නැද්ද? එහෙමත් වෙනවා. ඔබත් මමත් එක්ක ජීවත් වෙන්න හිටපු තවත් විශාල පිරිසක් කොටසක් දිය වෙලා ගියා කොටසක් කැලි කැලි වලට කපලා අරන් හැබැයි අපේ අම්මා අපිටත් එහෙම කළා නම් අද ඔබත් උතන නෑ මමත් මෙතන නෑ. එහෙනම් මව් කුසේ දරුවා දරාගෙන නොවිඳිනා දුකක් දසමාසයක් තිස්සේ ඉවසමින් අම්මා අපිව හදලා පෝෂණය කළා. සමහර වෙලාවට දරුවෝ බිහි කරන්න ගිහිල්ලා අම්මලා මැරෙනවා. තවත් ගැප් ගත්ත කාන්තාවක් ඒක දන්නේ නැද්ද? සමහර කාන්තාවෝ දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මැරුණා කියලා දන්නවා. එතකොට ඇයට හිතෙන්න පුළුවන් මේ දරුවෝ ගැබ බිහි කරන්න ගිහිල්ලා මමත් මැරෙයිද? සමහර අම්මලා දරුවෝ බිහි වෙන වෙලාවේ බොහොම වේදනාවෙන් නමුත් කීවේ මගේ ජීවිතේට මොනවා වුණත් කමක් නැහැ පුළුවන් නම් මගේ දරුවා බේරගන්න කියලා. ඒ තරම්ම සෙනෙහසක් තිබිච්ච නිසා අපිට ජීවිතේ දුන්න නිසා මව්පියන්ට අපි ගාව තියෙනවා පුදුම පුදුමාකාර ණය බරක්. ඒක ගෙවන්න පුළුවන්ද කවදාවත්? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පොළොව තලයේ මේ පෘථිවි තලයේ සත්‍රුවණින් පුරෝලා අම්මයි තාත්තයි ඒ මත සැතපෙව්වොත් සතපෝලා ඒ සත්‍රුවන් සියලු දෙනාම ඒ දෙන්නගේ කියලා ඒ දෙන්නට පවරලා දුන්නොත් පිනතුනි මව්පියන අයෙන් නිදහස් වෙන්න බෑ කියලා. අවුරුදු 100ක් අම්මයි තාත්තයි දෙවුර මත තියාගෙන සැලකුවොත් අවුරුදු 100ම කරෙන් බස්සන්නෙම නෑ. අම්මා තාත්තා මල මූත්‍රා කරන්නේ පවා කර උඩ ඉඳගෙන. මේ සියලුම දුක් ඉවසගෙන සියක් අවුරුද්දක් සලකලා බිමින් තියෙනකොට ධර්මයේ සඳහන් කළේ ඒ පුතා මව්පියන්ට සලකලා නෑ කියලා. සැලකුවා මදි කියලා. අම්මගෙන් බීපු එක කිරි බින්දුවක ණය ගෙවන්නවත් තාත්තා අපි වෙනුවෙන් හලාපු එක කඳුලක දහදිය බින්දුවක ණය ගෙවන්නවත් අපිට එහෙම සලකලා බැරි බවයි දේශනා කළේ. එහෙනම් අම්මා තාත්තා කොයිතරම් මේ ලෝකේ විශේෂද? ආන් ඒ නිසායි සම්මා දිට්ඨියට මේ කාරණා දෙක ගොනු වෙලා එන්නේ. මව්පියෝ කියලා කියන්නේ දරුවන්ට ජීවිතේ දුන්න අය. මේ ලෝකේ ඉන්න හොඳම සම්පත තමයි අම්මයි තාත්තයි. පින්නතුනේ මිනිස්සුන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙච්ච වස්තුවක් ලෝකේ තියෙනවා නම් ඒ ගින්දර. ගින්දර අපේ හැම දෙයකටම උදව් කළා. වක්‍රව හරි කල්පනා කරලා බැලුවොත් ගින්දරෙන් උදව් නොලබපු දෙයක් නැති තරම්. අපි වාහනයකට ගොඩ වුණත් ඒක ක්‍රියාත්මක වෙන්නත් ගින්දර හේතු වෙනවා. එහෙනම් ගින්දර අපට නැතිවම බැරි දෙයක්. එහෙනම් හරියට ගින්දර කියලා කියන්නේ ලෝකේ ඉන්න හොඳම සේවකයා. ලෝකේ ඉන්න නරකම ස්වාමියාත් ගින්දරනේ. පුච්චලා අලු කරලා දානවා චුට්ට වැරදිනු. අම්මා තාත්තා අපිට ජීවිතේ දුන්නා. හැබැයි ඒ දෙන්න කෙරෙහි පිළිපදිනකොට වැරදුනොත් වැරදුනොත් මුළු සසරට මේක බලපානවා. ආන් ඒ හින්දා මව්පියෝ ඇසුරු කරන්න වෙන්නේ හරීම පරිස්සමෙන් ගින්දර ඇසුරු කරනවා වගේ. ඇයි එහෙම සඳහන් කළේ? බුද්ධ දේශනාවේ හැටියට නම් අම්මා තාත්තා ගෙයින් දුර බැහැර යනකොට දරුවෝ නැගිටලා ඇවිල්ලා ආචාර කරන්න ඕනේ. ඒ කියන්නේ වඳින්න ඕනේ. මව්පියෝ ඉන්න තැන උඩ ඉඳගෙන ඉන්න හොඳ නෑ මව්පියෝ හිටගෙන ඉන්නකොට. බිම හිටියත් නම් කමක් නැති උඩ ඉන්න හොඳ නෑ. අම්මා තාත්තා දුර ගමනක් ගිහිල්ලා යනකොට පෙර ගමන් යන්න ඕනේ. අතේ මිටියේ බඩු මුට්ටු එල්ලගෙන ඒගොල්ලෝ එන්නේ දරුවන්ට පෙර ගමන් ගිහිල්ලා ඒව ගන්න ඕනේ. අරගෙන දන ගහලා වඳින්න ඕනේ. හරියට නම් පාද දෝවණේ කරලා ගෙට ගන්න ඕනේ. උදේ හවස වන්දනා කරන්න ඕනේ. වෙච්ච වැරද්දට හැම වෙලාවෙම සමාව ඉල්ලන්න ඕනේ. ඒ තරම් ගැඹීරයි මව්පියෝ. අපේ පින්තුන් අහලා තිනෝද අශෝකමාලා ගැන. කවුද අශෝකමාලා කියලා කියන්නේ? ශාලී කුමාරයාගේ අග්‍රමහේෂිකාව. අශෝකමාලා කොච්චර ලස්සනද? රැස් විහිදෙන රූපයක් තිබුණේ. දෙලිසෙනවා. හැබැයි ඉපදිලා හිටියේ මොන කුලයේද? සැඬල් කුලයේ. මේ සැඬල් කුලයේ අය ප්‍රභූ පැලන්තියේ අයගේ මූණට මූණ එන්නේ නැහැ. අශෝකමාලා දවසක් පාර දිගේ ඇවිදගෙන නගරේ වාසල් දොරටුව ගාවට එනකොට ඇතුල් පැත්තෙන් රාජකුමාරයාගේ රතේ එනව හඬ ඇහෙනවා. දැන් අශෝකමාලාට කොහෙවත් යන්න දිහක් තියනවද? හරියටම ඉන්නේ වාසල් පවුර ඉස්සරහා. දැන් අශ්ව රතේ එනව ඇහෙනවා. දැන් මේ දොරටුව විවෘත කරපු ගමම්ම කුමාරයාගේ නෙත ගැටෙන්නේ අශෝකමාලා. සැඬල් කුලියේ දඬුවම් කරනවා මූණ ඉස්සරහට ආව. කරන්නම දෙයක් නැති හින්දා දොර ඇරෙනවත් එක්කම ඒත් එක්කම ගිහිල්ලා පිටියට හේතු වුණා. වාසල් පවුරට හේතු වුණා. ඒ වුණාට ඉතින් රතේ පහු වෙනකොට පවුර දිහා බලනවනේ. ආන්ගේ බලනකොට දැක්ක අශෝකමාලා හේතු වෙලා ඉන්නවා. ශාලිය කුමාරයා කොහොමද ඇහුවේ තමන්ගේ සේවකයන්ගෙන්? ඊයේ මම යනකොට මෙතන තිබ්බේ නැති මේ සිතුවම අද එළි වෙනකොට කවුද ඇන්දි කියලා. ඒ තරම්ම ලස්සනයි. ස්වාමිනේ සිටුවමක් නෙමේ පියවියෙන්ම කාන්තාවක් කියලා දැනගත්තාම සැලල් කුලේ කෙනෙක් විවාහ කරගත්තොත් රජකම හම්බ වෙන්නේ නැහැ. රජකමට වඩා මට ඇයි විවාහ කරගන්න තියෙනවා නම් වටිනවා කියලා හිතලා තමයි සස්වාමිකද අස්වාමිකද කියලා අහලා අස්වාමිකයි කියලා දැනගත්තාම විවාහ කරගන්න තියෙන එකලේ රජකමේ පාකීවා. ඇය ලැබෙනවා නම් ඒ තරම්ම ලස්සන රූපයක්. නමුත් එච්චර ලස්සන රූපයක් ලබන්න ඇය කොච්චර සංසාරේ පින් කරන්නද? එච්චර පින් කරපු කෙනා ඇයි සැඬල් කුලයට ගියේ? සඳහන් කළා අම්මට කියාපු එක වචනයක් හින්දා සැඬල් කුලයට ගියා. අම්මත් එක්ක පින්කමකට ගිහිල්ලා අම්මා යම් කාරණාවක් අහනකොට සැඬලියක් වාගේ මේ මල් හදනවා බුද්ධාසනේ මත ඒ මල් හොදලා නැහැ. එහෙම්මම දූවිලි පිටින්ම පූජා කරනවා. අම්මා අම්මා කියනවා සැඬලියක් වාගේ මල් ටික හොදන්නේ නැතුවමද බුදුරජාණන් වහන්සේට පූජා කළේ කියලා. කියනකොටම කිව්වා මම නෙමේ සැඬලිය උඹ කියලා. ආන් එදා ඉඳලා තමයි නොඑක් નિરાදුක් විඳලා සලල් කුලයේම ඉපදිනවා. අම්මට කියපු එක වචනේ විපාක දෙන හැටි. ඉතින් මේවා අපේ දරුවෝ දන්නේ නැති හින්දා සමහර වැඩිහිටියොත් දන්නේ නැති නිසා මොනතරම් අකුසල් gedere ඉඳගෙනම රැස් කරගන්නවද? අපි පින්නතුන් අහලා තියෙනවද අපේ ශාසනයේ ගිහි ශ්‍රාවිකාවන් අතර බොහෝ දැනුම් ඇති ශ්‍රාවිකාව කවුද කියලා? බොහෝ දේවල් මතක තියෙන එකට කියන බහුශ්‍රృత කියලා. බහුශ්‍රృత ගිහි ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානයේ දැරුවේ කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා කියලා කියන්නේ 16ක්. ඒකට කුජ්ජුත්තරා ඇයි 16ක් උනේ මේ තරම් පින් තිබිලා? පෙර බොහෝම ඈත භවයක ඇය රාජකුමාරිකාවක්. මේ රාජකුමාරිකාවත් එක්ක බොහෝම ලෙන්ගත් වෙච්ච රහත් මෙහෙණින් වහන්සේ නමක් හිටියා. රජගෙදරට පින්නපත් වැඩියහම දුවත් එක්ක තියෙන හිතවත්කම නිසා අන්න අයට කතා නොකල කෙලින්ම යනවා දුවගේ වසන ගර්භයට. එක දවසක් රහතන් වහන්සේ ඒ දුව ඉන්න කුටියට වඩින වෙලාවේ දුව නාදන ඇවිල්ලා ඇඳුම් අඳිනවා. කැඩපෙත දිහා බලාගෙන ඉන්නකොට දැක්ක දොරකඩින් රහතන් වහන්සේ ඇතුල් වුණා කියලා. ආන් ඒ වෙලාවේ ලෙන්ගතුකමත් වැඩි කම්මැලිකමත් එක කිව්වා ඇගේ හිස පීරන පනාව සහිත මුව සරසා ගන්න උපකරණත් එක්ක ඒ සියල්ල තියෙන බෑග් එක තිබුණා ඇඳ උඩ. ඕක මට මෙහාට දෙන්න කිව්වා. කාගෙන්ද මේ ඉල්ලුවේ රහත් මෙහෙණින් වහන්සේගෙන්. උන්වහන්සේ බැලුවා මම මේක දුන්නේ නැත්තම් මොකද ඇයට වෙන්නේ කියලා. දුන්නේ නැත්තම් කේන්ති යනවා. රහතන් වහන්සේ පිළිබඳව කේන්ති ගත්තොත් ඇය නිරේපදෙනවා. දුන්නොත් මොකද වෙන්නේ කියලා බැලුවා. රහතන් වහන්සේ නමකගෙන් වැඩගත් හින්දා 16ක් වෙලා ඉපදෙනවා. කල්පනා කළා නිරයට යනවට වඩා 16ක් වුණාට කමක් නැහැ. නිරේ ඊට වඩා වචනයෙන් කියන්න බැරි තරම් දුක්ඛදායකයි. ඒ හින්දා අර බෑග් එක දුන්නා. ආන් එදා ඉඳලා ඇය දාසකුලී ඉපදුනා. එතකොට සඳහන් කරනවා රහතන් වහන්සේගෙන් වැඩ අරගෙන දාසියෙක් වුණා. අපිට පුළුවන් කාලේ අම්මගෙන් තාත්තගෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ ඒකත් මීට සාපේක්ෂම තමයි කියන කාරණාවයි තහවුරු කරන්නේ. ඒක කියන්නයි මම මේ කතාව කිව්වේ. ආන් ඒක දන්නේ නැති නිසා අද අපි මව්පියන්ට කොච්චර වැඩ කියනවද? අපිට ඇඳුම් හොදගන්න පුළුවන්කම තියාගෙන මව්පියන්ට පවරනවා. අපිට උයා පිහා ගන්න පුළුවන්කම තියාගෙන මව්පියන්ට පවරනවා. සමහර අය තමන්ගේ දරුමල්ලු බලා ගන්නත් මව්පියෝ කියනවා. වැඩකාරකමට එක ගිහිල්ලා තියෙන්නේ. ඒ නම විතරයි නැත්තේ. අපිත් හදලා දහදුක් විඳලා දැන්වත් ඒ ඇයට නිදහස් වෙලා පිනක් දහමක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මුණුබුරු දරුවෝ හදාගන්න මුණුබුරු මිනිබිරිය බලාගන්න එක්ක යන්නේ අම්මා. එක්ක යන්නේ තාත්තා වත්ත පිටිය බලාගන්න. එහෙනම් මෙහෙකාර සේවය යදෝලා මොන தත්වයකට මූණ දෙන්න වෙයිද? දන්නේ නැහැ ඊළඟ භවය ඇවිල්ලා. ආන්ගේ කර්මයයි ඵලයයි හරියටම දරන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? අම්මා කොච්චර ගරුද, තාත්තා කොච්චර දරුද? පිනතිනේ සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මැරුවොත් ඒක ආනන්තරීය පාප කර්මයක් වෙනවද? සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මැරුවොත් ඒක ආනන්තරීය වෙන්නේ නැහැ. සකදාගාමීන් වහන්සේ නම මරණයටපත් කළොත් එය ආනන්තරීය වෙන්නේත් නැහැ. ඊට අමතරව අනාගාමීන් වහන්සේ නමක් මරණයටපත් කළොත් ඒක ආනන්තරීය අකුසලයක් වෙන්නේත් නැහැ. ඒ වුණාට හිතන්නකෝ පන්සිල්වත් නැති වුණාට අම්මා තාත්තා මරණයටපත් කළු ආනන්තරීය පාප කර්මයක්. එහෙනම් මොනතරම් බරපතල තැනක මව්පියෝ ඉන්නවද? ආන් ඒක නිසා හැම වෙලාවෙම මව්පියන්ට අපි ගුණයෙන් දයාවෙන්ම කටයුතු කරන්න ඕනේ. ඒකයි සඳහන් කළේ වඳින වෙලාවට පාද මත නලල තියලා වැඳලා සමාව ඉල්ලන්න ඕනේ මෙතෙක් මං අතින් සිද්ධ වුණ සියලුම වැරදි වලට සමාව දෙන්න කියලා. ඒක හෙට වෙනකන් ඉඳලා බෑ හෙට මැරුණොත් එහෙම. ධර්මයේ සඳහන් කළේ දෙමව්පියෝ මැරිලා නම් සොහන ගාවට ගිහිල්ලා සමාව ඉල්ලන්න කියලා. වලලපු තැන හොයාගන්න බැරි නම් චෛත්‍යයක් බෝධියක් ගාවට ගිහිල්ලා මල් පහන් පූජා කරලා මව්පියන්ට පින් දීලා සමාව ඉල්ලන්න. එහෙම නැත්නම් මව්පියන් කෙරෙහි රවල බලන එකත් එකට එක කියන එකත් අඩිහප්පලා යන එකත් වැඩපවරන එකක් මේ ඔක්කොම හරි භයානක තැනක තියෙන දේවල්. එහෙනම් අම්මා ගැන සඳහන් කළේ ඒ වගේම තමයි තාත්තා. අත්ති මාතා, අත්ති පිතා. හත්වෙනි සහ අටවෙනි සම්මාදිට්ඨිය. ඒ කාරණාව හරියටම පිළිගැනීම සම්මාදිට්ඨියක්. මවෙක් නැත පියෙක් නැත කියලා කෙනෙක් කියනවා නම් ඒක ඒක මිත්‍යා දෘෂ්ටියක්. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මේ සම්මා දිට්ඨිය පිළිබඳව සාකච්ඡා කරන තුන්වෙනි ධර්ම දේශනාව. අපි මේ විදිහට නිමා කරනවා. තවත් එක ධර්මදේශනාවකින් දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව කෙටියෙන් කරන මේ කරුණු සාකච්ඡා කිරීම නිමා කරන්න බලාපොරොත්තු ඇතුව. අද මේ උතුම් ධර්මදේශනාව සිදු කරන්න දායකත්වයේ ලබා දෙන්නේ හඟුරංකිත මාර්තුවේල එළමුල්ල ලිපිනේ පදිංචි UG සංජීව විජේකුමාර තරුණ මහත්මයා සහ JG සුනිල් විමලරත්න යන මිත්‍රයින් දෙපළ විසිනි. විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා මේ සත්පුරුෂයින් දෙපළ. මීට පෙරත් එකවතාවක බෞද්ධයා මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනාවක් ලෝක සත්වයාට අනුකම්පාවෙන් ප්‍රචාරය කරවපු බව. එදා ඇතිවෙච්ච සතුටත් උතුම් බලාපොරොත්තුවත් පදනම් කරගෙන කැටයකට දමමින් එකතු කරපු මුදල් ටික අරගෙන තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ කියලා. බොහොම සත්පුරුෂ ධර්මයක්. ලෝකයට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දානය කරන්න. අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්ධිය සූත්‍රයේ සඳහන් කළා මාගන්ධිය බමුණට බ්‍රාහමණය. තොපට යම් දවසක සත්පුරුෂෝ මුණ ගැහුණොත් එදාට බණ අහන්න ලැබෙනවා කියලා. එහෙනම් මේ ලෝකයට සත්පුරුෂයෙක් වෙන්න ඒ දෙපළට පුළුවන් වෙච්ච නිසා දෙවනි වරටත් බෞද්ධ ආමාද්‍ය ජාලය ඔස්සේ ධර්ම දේශනාවක් විසුරුවා හරින්ට ඒ අහිංසක උත්සාහයට පුළුවන්කම තිබුණා. එයින් රැස් කරගත් කුසල ස්කන්ධය අනන්තයි අප්‍රමාණයි. ඒ කුසල් අනුමෝදන් කරනවා විශේෂයෙන් සංජීව විජේකුමාර මහත්මයාගේ මහත්මයා විසින් තම පවුලේ සියලුම මියගිය ඥාතීන්ට සහ බිරිඳගේ පවුලේ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සුනිල් විජේරත්න මහත්මයා වසර 7කට පෙර මිය පරලෝ සැපත් මාටින් ගොඩකුඹුර පියතුමාට පින් අනුමෝදන් කිරීම බිරිඳගේ මෑණියන් වන එච්.එස්. මාලනී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මාස කිහිපයකට පෙර මියගිය පරලෝසපත් ජී.ජී. විලියන් ලොකු තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම ඊට අමතරව සංජීව මහත්මයාගේ අරමුණ යෝජී පියදාස පියාණන් එම් කරුණාවති මෑණියන් යෝජී මල්කාන්ති සොහොයුරිය බිරිඳගේ දෙමව්පියන් වන ඒ.ජී. කුසුමලතා මෑණියන්, ජේ.ජී. පියසේන පියාණන්, ඒ.ජී. සෝමදාස සීයා, එම්.ජී. සෝමාවතී මාලියද්ද ආච්චි, ආදරණීය බිරිඳ අයේෂා කුමාරී, කසුම් සහ නෙලූෂ යන දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ජේ.ජී. සුනිල් විමරත්න මහත්මයාගේ ආරමුණ සුජීවත්ව සිටින එච්.ජී. නෝනා තම මෑණියන් බිරිඳගේ පියාණන් වන ඩී ගුණපාල සහෝදරයින් වන චන්ද්‍රසේන සෝමරත්න නිමල් යන සහෝදරයින් බිරිඳ දිනේෂා සඳමාලි දේනිය සිටමිනි විහංසා ඇතුළු පවුලේ සියලු දෙනාට වහවහා ධර්මාවබෝධය ලැබේවා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගැනීම සඳහා මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මාර්තුවල ධර්මචාරී බෞද්ධ සමිතියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු දෙනාට ආශිර්වාද කිරීම දේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති දූරේ දරා අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට වත්මන් සභාපතිත්වයේ දරණ අවසරයි බොරලන්දියේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සකල ලෝකවාසී සියලුම දෙනාටමත් අපි රැස් කරගත්ත මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භව චිරජීවනයේ උදාපත් වේවා. සියලු දෙනාටම කල්යාණ මිත්‍රයන්ව මුණ ගැහිවා පාප මිත්‍රයන් හිරුදුටු අඳුරසෙයින් නිවන් දක්නා ජාති දක්වාම ජීවිතෙන් දුරින්ම දුරස් වේවා කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ගරු කරන්ට ලැබේවා. ඒ වෙනුවෙන් සියලු දෙනාටම නිහතමානී සිත් පහළ වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය ලොකු කුඩා සියලු දෙනාටම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.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 එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු එසේනම් මේ ආරාධනය මෙම ධර්මදේශනාවේ සදැහැති දායකත්වය ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.